අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ මස්කට් නගරේ රැස්වෙච්ච වෙලාවේ වැඩමුළු ආරම්භ කිරීම වශයෙන් අංග තුනක් සම්පාදනය කරගන්න බලාපොරොත්තු වෙනවා එකක් තමයි පිරිස සීලයේ සමාදන් කරන එක දෙක අපි මේ කාලය ඇතුළත වැඩ කරන කාලසටහනක් එහෙම නැත්නම් චර්යා පද්ධතියක් එකඟ වෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි මේ කරන්න බලාපොරොත්තු වෙන පර්යංක භාවනාව නැත්නම් වාඩි වෙලා කරන භාවනාව ඒ වගේම සක්මන් භාවනාව වගේ කියන දෙකට අවශ්‍ය භාවනා උපදේශ එහෙම නැත්නම් කර්මස්ථාන දෙන එක. ඉතින් මේ වැඩපිළිවෙල ආරම්භ කරන මේ වෙලාවේ අපි ඉස්සෙල්ලා පිස සීලය සමාදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ වැඩ කරන කාලේ අපි උපෝසත අට්ඨාංග සීලය සමාදන් වීම තමයි අපි සාමාන්‍ය කරන චාරිත්‍රයේ ඉතින් ඒක සඳහා සියල්ල දෙනාම කැමැතිද කියන එක මට දැනගන්න කැමැතියි. අපි උපෝසත අටහංග සීලයට යන් කියලා. හොඳයි එහෙමනම් උපෝසත අටහංග සීලය සමාදන් වෙනට කැමැති සීලෝ පින්වතුන් নমස්කාරය කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම් ပီ බුද්ධං සරණං ගච්ඡාමි තතියම් ပီ ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී තික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී තික්ඛාපදං සමාදියාමි මුසා වාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසා සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත නච්ච විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චා සයන මහා සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චා සයන මහා සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන තද්දින් උපෝසත අට්ඨංග සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදීන සම්පාදී තබ්බං හොඳයි අපි ශීලයක පිළිwidetildeමයි අපි මේ සම්පාදනය කරගත්තේ. ඊට පස්සේ මේ වැනි වැඩමුළුවක් සංවිධානය කරනවා කිව්වහම හැම දිනාගෙම අවතුම් පැවතුම් ඒකේ සාර්ථකත්වය වෙනුවෙන් යෙදෙන්න ඕනේ. ඒකේ වැදගත්ම දේ තමයි අපි කාලසටහනක් තියාගන්නේ. ඒ කාලසටහනට අනුව අපි වැඩ කරන්න ගියාම සියලු දෙනාගේ පහසුව තියෙන අපිට සීමිත ඉඩපඩක් තියෙන්නේ හැම කෙනෙක්ම මේ කාලසටහනට වැඩ කරන්න ගියාම ඒ තියෙන ඉඩ කඩෙන් තියෙන වෙලාවෙන් උපරිම වැඩ ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අයියේ ආ වේලාව ඉඳලා අද දක්වා අපි කරපු සාකච්ඡා අනුව උදේ 6 සිට හැන්දෑ 5 දක්වා කාලය අපි ගත කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රධාන වශයෙන්ම පරයන්ක භාවනා සක්මන් භාවනා කියන දෙකට. ඊට අමතරව හැමදාම ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් කමඨහං සුද්ධ කිරීමක් කරනවා පැයක විතර. තවත් අංකයක් තමයි ධර්ම දේශනාවක්. එතකොට අපි කාලසටහන මේ අංක හතර තියෙනවා. ඉඳගෙන කරන භාවනාව, සක්මන් කරන භාවනාව, ධර්ම සාකච්ඡාවක් සහ ධර්ම දේශනාව. ඉතින් අනුව කාලය සලකලා මම යෝජනා කරනවා අපි හැමදාම උදේ 6ට මෙතන රැස් වෙමු. රැස් වෙනකොට කල්ැතු ඇවිල්ලා හෝ පිරිස පොඩ්ඩක් සක්මන් කරලා තියෙන්න ඕනේ. අපි 6 සිට 7 දක්වා සාමූහික පර්යංක භාවනාවකට යනවා. ඉඳගෙන කරන භාවනාවට අපි යනවා. ඊට පස්සේ හතේ සිට අටහමාර දක්වා කාලය වෙන් කළා තියෙනවා. හීල් දාණයට සහ සක්මන් භාවනාවකට. එතකොට අට ඊට පස්සේ 8යි සිට 9යි දක්වා පැයක නැවතත් පර්යංක භාවනාවට අපි එකඟ වෙනවා. එකතු වෙනවා. ආ එතකොට මේ ශාලාවේ 9යි සිට 10 දක්වා විනාඩි 30ක සක්මන් භාවනාවකට පස්සේ 10 සිට 11 දක්වා උදේවරු කාලය ගන්න බලාපොරොත්තු වෙනවා ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට. ඉතින් ඒකෙදිත් මම හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මෙතෙන්දි මතක් කරන එකට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තමන් තමන්ගේ ප්‍රශ්න ලිඛිතව මෙතන කවුරු හරි පෙට්ටියක් හදලා තිබ්බොත් ඒ ප්‍රශ්න පෙට්ටියට දාන්න පුළුවන්. ඊට පස්සේ තව කවුරු හරි ඒක කියවන්න ඉදිරිපත් වෙන්න ඕනේ වෙලාවට. එතකොට මේ ලිඛිත ප්‍රශ්න වලින් අපි සභාවට පටන් ගන්නවා. ඊට පස්සේ සභාවාරයේ ඉඩ ලැබෙන විදිහට තව අතිරේක මයික්‍රොෆෝනයක් තියෙනවනම් සභාවට ප්‍රශ්න ගන්න පුළුවන්. එතකොට ඒ දෙකේදීම කියවන ලිඛිත ප්‍රශ්නත් ප්‍රශ්න නගන කොටත් පටිගත වීමට කිසි බාධාවක් වෙන්නේ ඒ ප්‍රශ්න පසුගිය නිස්සාරණ වණේට මම සම්බන්ධ කෙරුවොත් අපි 126 වෙනි වැඩමුළුව මම එන්නේ ඉස්සලා දවසේ ඉස්සලා දවසේ ඉවර කරලා ආවේ සියවෙනි වැඩමුළුවෙන් පස්සේ අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ පුදුමාකාර දියුණුවක් පෙන්වන්න පටන් ගත්තා. ඒ මොකද අපි අහන ප්‍රශ්න අපිට ජීවිතයට අදාළ ප්‍රශ්න එහෙම නැත්නම් අපේ භාවනාවට අදාළ ප්‍රශ්න ඒ වගේම ඒ ප්‍රශ්නේ අහන කෙනාගෙන් හරස් ප්‍රශ්නයක් ඇහුවොත් <clears throat> අට සපෙල උත්තර දෙන්න පුළුවන් ගතියක් තියෙන්න ඕනේ. අනිකුත් මේ සාමාන්‍ය අපි ආගම ධර්ම දැනුම පිළිබඳ ප්‍රශ්න ගොඩාක් අඩු කරගන්නවා අපේ ජීවිතේට අදාළ ටික විතරයි අපි ගන්න. එතකොට මෙතන ඉන්නවා නම් කවුරු හරි භාවනා කරපු අය ඒගොල්ලෝ ප්‍රශ්න අහන ක්‍රමයෙන් අනික් අයට තේරෙනවා භාවනා කරන්න ඕනේ කොහොමද? එතනදී ඉදිරිපත් වෙන තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ කොහොමද? ඊට අනුව ලැබෙන උපදේශ කොච්චරක් දුරට අනිත් දවසේ භාවනාවට පරියන්කට උදව් වෙනවද කියලා. අපි අදාළ නැති ප්‍රශ්න අහන්න ගත්තොත් ස්වභාවයෙන්ම කාලේ නාස් වෙනවා. අවධානය පිටපැත්තකට යනවා. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් අපිට ඉවසන්න වෙනවා පළවෙනි දෙවෙනි දවස්වල මේකට හුරු කරගන්න ඒකට දෙපැත්තම සහයෝගයෙන් කටයුතු කරන්න ඕනේ. ඒකට සංවිධානයේ තියෙනවා වගකීමක්. ඒ යම් ආකාරයකට අනවශ්‍ය නොගැලපෙන විදියට ප්‍රශ්න ආවොත් ඒක නට පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ. සභාවට ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා හෝ පසුව මෙන්න මේ මේ ප්‍රශ්න පුළුවන් තරම් මේ වැඩමුළුවට අදාළ වෙන විදිහට ප්‍රයෝජනවත් කාලය ඇති වෙන විදිහට කතා කරන්නයි කියලා. ඒ ටික මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න සාකච්ඡාව පටන් ගන්න වෙලාවෙදී කරන්න. ඊට පස්සේ අපි දවල් දාණය සඳහා 11 සිට 12 දක්වා කාලෙ වෙන් කළා කියලා. ඊට පස්සේ 12 සිට 1 දක්වා කාලේ සක්මන් භාවනාවට පස්සේ 1 2 නැවත පරියංක භාවනාවක් ඊට පස්සේ 2යි 3යි නැවත සක්මන් භාවනාවක් ඊට පස්සේ 3යි සිට 5 දක්වා කාලය ධර්මදේශනාව සහ දවසේ වැඩසටහන් නිමා වෙනුවෙන් ගත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තමයි අපේ කාලසටහන පිළිබඳව මේ මම පොඩි ලිඛිත සටහනක් විතරක් දැන්න තියෙන්නේ මම හිතන්නේ සංවිධානය විසින් ඒක කාටවත් දැනගන්න කීප පොලක ප්‍රසිද්ධ කරાવી. ඒ එතකොට දැන් මම ඉදිරිපත් කරන වෙලාවේ කාට හරි වැටහෙනවා නම් මේක ක්‍රියාවත් කරන්න බැරි විදිහේ යම් යම් අඩුපාඩුකම් තියෙනවා සංවිධ මේ යෝජනා කරන්න තියෙනවා කියලා ඒකත් මම බලාපොරොත්තු වෙනවා ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ වෙලාවේ මතක්කරනද මේ කාලසටහනේ තියෙන අඩුපාඩු තියෙනවා නම් හෝ ප්‍රතිසංශෝධන ඉදිරිපත් කරන්න කියලා. ඊට පස්සේ තුන්වෙනි එක තමයි අපි වැඩමුළුව පවත්වන වෙලාවේදී ඇවතුම් පැවතුම් එක. විවස්ථා මාලාවක් තියෙනවා. ඒ විවස්ථා මාලාවේ උපරිමයට ප්‍රයෝජන ගන්නේ අපි මේ අවස්ථාව ලබා ගන්න කොච්චර මහන්සි වුණාද? ඒ ලබාගත් කාලේ අපත වෙන යන්න පිරිසේ කෙනෙක් නා කතා කරන්න බෑ. යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් <clears throat> පිරිමි පක්ෂයෙන් සහ ස්ත්‍රී පක්ෂයෙන් නායකයෝ එක්කෙනෙක් දෙනෙක් ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ කෙනාට කියනවා මිස තම තමන් සාකච්ඡා කරන්න යන්න එපා. මේ ස්ථානය පිළිබඳව මෙතන වැසිකිලි මෙතන වතුර ආදි වශයෙන් කරුණු තියෙනවනම් සංවිධානයේ විසින් තමන්ට කණ්ඩායම් නායකයෝ ටිකක් පත් කරන්න ඒ අයට කතා කරනවා මිස අනික අය කතා කරන්න එපා. ධර්ම සාකච්ඡාවක මුවාවෙන් හෝ දෙන්නේ කතා කරන්න එපා. ධර්ම සාකච්ඡාවක් තියෙනවා නම් ප්‍රශ්න පෙට්ටියට දාන්න. තුන්වෙනි එක ෆොටෝ ගන්න යන්න එපා. එතකොට අවධානය පැත්තකට යනවා. ඒක අපි කලින්ම කියලා තියෙනවා වීඩියෝ කරන්න ෆොටෝ ගන්න යන්න එපා. මම හිතන්නේ ධර්ම දේශනා සහ ප්‍රශ්න චාරිත්‍රක වැඩ පිළිවෙල වාර්තාගත වෙනවා. ඒක සංවිධානයේ විසින් මම හිතනවා කාලානුරූපව ලබලා දෙයි. අනිත් එක වැඩ කරනකොට වැඩමුළුවේ වෙලාවේදී පුළුවන් තරම් නිස්සද්දව පුළුවන් තරම් නැවතිල්ලේ කටයුතු කරන්න ගියොත් කෙනෙක් දැකීම තව කෙනෙකුට අපි මේ වැඩමුළුවෙන් බලාපොරොත්තු වෙන සතිය ඇති කරන්න නිමිත්තක් වෙනවා. අපි එක එකනා කලබලෙන් එහෙම යන්න පටන් ගත්තොත් දකින්න කෙනාගේ හිත හැලහැප්පෙනවා. ඒ කරන කෙනාටත් සතිය කැඩෙනවා. ඒ නිසා නැවතිල්ලි සිහියෙන් නිස්සද්දව කටයුතු කරන්න ඕනේ. ඉතින් එතකොට නිකන් ගෞරවයක් එන්න පටන් ගන්නවා. සභා ගෞරවයක් එන්න පටන් ගන්නවා හැම කෙනෙක්ම උපාසකෙක් උපාසිකාවක් කියන කටයුතු ඊට අමතරව ඇත්තටම මේ වැඩමුළු සංවිධානයේට මේ වෙනකොට අපේ සංවිධාන වැඩ වැඩමුළු සංවිධාන කරන නායිකාව විසින් තොරතුරු රාශියක් ලබා දීලා ඇති. ඒ තොරතුරු අනුව තමයි අපි කාලය උපරිම ප්‍රයෝජන ගන්න යෙදෙන්නේ. එහෙම නැත්නම් අපි ගෙවල් ගෙදරක දොරක ගත කරන විදිහට සමාජශීලී අවස්ථාවක් කරගන්න ගත්තොත් එහෙම නැත්නම් එකිනෙකා අඳුනා ගන්න අවස්ථාවක් කරගත්තොත් අපි බලාපොරොත්තු වෙන සතිය පිහිටවීමට ඒක හුඟක් වෙලාවට අවුල් වෙනවා. ඒ නිසා මම මේ ආර්දනාව බාර ගන්න ඉස්සෙල්ලම දැඩි ලෙස කියා සිටියා මේ වැඩමුළුවේ සාර්ථක වෙන්නේ නම් නේවාසික වැඩමුළුවක් වුණොත් විතරයි. එහෙම නැති වුණොත් මම 2006 ඉඳලා වගේ එක එක ওই සංචාර වලට ගියා. මුල් අවුරුදු දෙක තුනේ මම කෙරුවේ මේ වාගේ නේවාසික වැඩමුළු නෙවෙයි උදේ 4ට විතර පටන් ගත්තා රෑ 10 වෙනකන් එක දිගටම භාවනාව යනවා. ඒ පිටිස විතරමයි ඉන්නේ. ඒ පිස දවසින් දෙකෙන් ඔක්කොම ඒකට ගොනු වෙනවා. ගොනු වුණාට පස්සේ පුදුමාකාර ගැම්මක් එනවා. නමුත් මේ වගේ රටක ඒ වගේ දෙයක් සංවිධානය කරන්න තියෙන දුෂ්කරතාවය මට වැටහින්නේ. අපි කොතරින් හරි පටන් ගමු. පටන් අරගෙන පුළුවන් තරම් තමයි යෝගාචරයක් බව සිහියේ තියාගෙනම කටයුතු කරන්න ඕනේ. නිතර යන්නේන පිරිස වැඩි වුණොත් අලුත් අය ගොඩාක් අපි සමාජශීලී වෙන්න උත්සාහ කරනවා. අපි දුර බැහැර රටක ඉන්නේ. ඒ නිසා ලාංකිකෙක් දකින්න එක අපිට සතුටක්. ඒකට ඇයි හොඳයියට පෙළවෙනවා. ඒ ඇයි හොඳයට ගිය ගමන් අර තමන් නඩත්තු කරගෙන ගිය සතිය ඒ සමාජශීලී අවස්ථාව නිසා දුර්වල වෙනවා. ඉතින් කාය ගන්න ගොඩක් අමාරුයි. ඉතින් ඒක නිසා අපේ පිරිස මේ වැඩමුළුවක් කරලා ಗುಣ විශේෂයක් ලබා ගත්තා කියලා අපිට සතුටු වෙන්න නම් හැම කෙනෙක්ම මේ එනකොට තිබුණට වැඩිය නිසද්ද ගතියක් නැවතිල වැඩ කරන ගතියක් සතුටුමත් ගතියක් ඇති කරන මගේ අත්දැකීම් හැටියට නේවාසික වැඩමුළු වල තමයි ගොඩක් හම්බ වෙන්නේ. සමහර අය ඒ නේවාසික වැඩමුළුවක් යද්දී පිට කෙනෙකුට බණක් අහන්නවත් එන්න දෙන්නේ නැහැ. කරන්න බෑ. මොකද ආපු ගමන් ඒ කෙනා තමයි අර යන්නේ ණයට කතා කරන්නයි ඇයි හොඳයි කියන්නේ පටන් ගන්න. ඉතින් එතකොට ටිකක් අර ලොකු මේ දැඩි හමුදා නීතියකට වගේ යන්න පටන් ගන්නවා. එහෙම යන්නත් එපා. කාටත් වගේ මේක විවෘත වෙන්න ඕනේ. නමුත් විවෘත වෙන අයට කියන්න ඕනේ ඕගොල්ලන්ට විවෘත කරලා දීලා තියෙන මේ වැඩමුළුවේ සදාචාරය කඩන්න නෙමෙයි. ඕගොල්ලෝ යටත් වැඩ කරන්න ඕනේ. සම්පූර්ණ වැඩමුළුවේ හරපද්ධතියට ගන්න අපි නිවාසිකව ඉන්න අය. ඒගොල්ලන්ගේ උපරිමයේ සඳහා වැඩමුළුව කාලසටහන සාසියල් යෝජනා කරනවා. අනිකාට එන්න දෙනවා. නමුත් ඒ අය ආපුවාම ඒ අපි යෝජනා කරගෙන තියෙන අවතුම් පැවතුම් ටිකේ යත්තන්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ මේක වැඩමුළු කරන සංවිධානයට ලොකු බරක්. මොකද මම කිසිම කෙනෙකුට පුද්ගලිකව කතා කරන්න යන්නේ මගේ තියෙන හොඳ නරක මම කියන්නේ වැඩමුළු සංවිධානයේ විතරයි. එතකොට අපිට පුළුවන් ඒකිනත් එක්ක ඉදිරියට මේක දිනු පවුණු කරගෙන යනකොට වැඩපොළට අපේම අත්දැකීම් ටික අපිට මේ ආයෝජනය කරගෙන යන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ටික තමයි මට හිතුනේ ඉස්ලාම කට්ටිය දැක්කට පස්සේ අපි පළවෙනි දවසේ සාකච්ඡා කරමු කියලා. ඇත්තටම අපි හිතාන්ටි මේ පැයේ පරියංක භාවනාවක් මම එනකොටමත් පමා වෙලා තිබුණා. ඒ නිසා අපි මේ පැය මේ කාලේ දැන් ගන්නේ හඳුනා දීමේ වැඩපිළිවෙලට. ඒකට 8:30ට දාණයෙන් පස්සේ ඉඳ ගන්න වෙලාවේදී මම විනාඩි 10ක 15ක විතර මෙහෙවීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. වාඩි වෙන්නේ කොහොමද කියලා අලුතෙන් ආප් කෙනෙකුට කමටහන් දීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ආය 10යි 30ට 9යි 30ට 8යි 30ට ඉඳ ගැනීම පිළිබඳ සාකච්ඡා කරලා 9යි 30ට සක්මන් කරන්න ඉස්සර වෙලා සක්මන් කිරීම පිළිබඳවත් කෙටි මතක් කිරීමක් කරලා තම තමන්ගේ වැඩවලට වෙලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පස්සේ කවුරු හරි ආවොත් ඒ නිසන්වනේ අපේ වෙබ් අඩවියේ තියෙනවා ඒ පටිගත කරපු දේශනා වාඩි වෙන අය සඳහා විනාඩි 10ක 15ක විතර කෙටි දේශනාවක් තියෙනවා. සක්මන් භාවනාවට පෙළඹීමට කැමති අයට කෙටි දේශනාවක් තියෙනවා. අපි ඒක පස්සේ ණයට උදව් කරගනිමු. පළමුල් අවස්ථාවේදී මට පුළුවන් භාවනා මෙහෙයුමක් වශයෙන් කටයුතු කරන්න. මේ ටික තමයි මතක් කරන් තියෙන්නේ ප්‍රසන්ත මහත්තයාට මොනවද කියන්න තියෙනවද දන්නේ නැහැ. ඉතින් අපි කරන්නේ දැන් මේ ඉල්දානේ බුද්ධ පූජාව තියලා දානේ වළඳලා 8:30ට අපි නැවත රැස් වෙනවා මෙතනදී. ඒ කාලය තුලත එහෙමනම් මට පුළුවන් මේ වෙලාවේදී මේ 7 ඉඳලා 8:30 දක්වා අපි හීල් දාණේ අරගත්තට පස්සේ අපිට විනාඩි 45ක 50ක විතර කාලයක් හම්බ වෙනවා සක්මන් භාවනාවක් කරන්න. ඒ නිසා මම මේ වෙලාවේ නම් වෙලා ගන්නම්. 9:00ට කළ යුතු සක්මන් භාවනාව පිළිබඳ කෙටි මතක් කිරීමක් මේ අවස්ථාවේ කරන්න. ඒ නිසා සීලුම දෙනා මතක් කරගන්න. අපි මේ දුර බැහැර රටක ඉන්නේ. අපි සරුවචනාංශේ අපිට දීලා තියෙන උපදේශ පන්තියක් සීපත් කරන හදන මේකට කියන්නේ කමඨාන් බණ කිය. මේක තාමත්ම දුර්ලභ වස්තුවක්. කමඨානක් ගන්නවා කියන එක ඒ නිසා අපි ඒක අදා ගන්න ඇති කර ගන්න තමයි අලුත් කර ගන්න තමයි මේ සුදු ඇඳගෙන ඉන්නේ. ඒක තමයි අපි සීලයක පිටාන. ඒ තමයි අපි අපි වගේ පිරිසක් විතරක් මෙතන එකතු කරගන්නේ. මේක රජෙකුටවත් කරන්න බැරි වැඩක්. පිරිසක සිල්වත් පිරිසක් මැද තමන් සිල්වත් ඉඳගෙන ඒ සඳහාම ඉඩම සහ ඇඳුම කැප කරගෙන ගත කරන සියල්ලම මේකට හිත සකස් කරගන්න. ඉතින් මේව සකස් කරගන්න පුළුවන් කාලයට තමයි ශාසනයක් තියෙන කාලය කියලා කියන්නේ. මේ අපිට පුද්ගලිකව කරන්න පුළුවන් දේවල් නෙවෙයි. අපිට ඒක බුද්ධ ශාසනයක් තියෙන්න ඕන. ඉතින් ඒක අපිට වටිනාකම සීපත් වෙන්න ඕනේ. අපි මේ කරන්න හදන වැඩේ බුද්ධ ශාසනයේ කාලෝකයක් තියෙන වෙලාවක් කරන වැඩක්. අපි ඊට අලුත් කරගෙන තියෙන්නේ. ඒ වගේම මම මේ කියන්න හදන මේ සක්මන් භාවනාව පිළිබඳව මතක් කරන්න තියෙන්නේ මේ සක්මන් භාවනාව භාවනා ක්‍රමයක් වශයෙන් තියෙන්නේ සරුවචනංශය විතරයි. අනික හැම නිකායකම ආගමකම භාවනාව තියෙනවා. ඒක උංගක් කළාට සිංහල බෞද්ධ දන්නේත් නැහැ. හැම අනිකුත් ආගම් වලම භාවනා තියෙනවා. මම කියෝ පොත්වල මම කවදාකවත් දැකන්නේ අනිකුත් භාවනා ක්‍රම දක්වන ආගම් වල සක්මන් භාවනා කියන එකක් තියෙනවා කියන්නේ. සර්වජන් වහන්සේ ඒක පෙන්නකොට සක්මන් භාවනාවේ ಗುಣ පෙන්නකොට සඳහන් කරලා තියෙනවා. දිග ගමනක් යන කෙනෙක් පදන් වීර්ය කරන කෙනෙක් ඒකට අවශ්‍ය ශක්තිය මුදා හැරීම ටික ටික මුදා හැරීම හරහා හරියට රට දිවීමේ තරඟයකට ඉදිරිපත් වෙන දුරදුවන ක්‍රීඩකයෙක් එකවර ශක්තිය නාස්ති කරලා අවසානට යනකොට ක්‍රීඩා තරඟෙන් හැලෙන්නේ නැතුව ශක්තිය නඩත්තු කරගෙන අර දීර්ඝ ගමනකට සූදානම් කරන වැඩ පිළිවෙල තමයි සක්මන් භාවනා කෙරෙන්නේ. ඒක නිසා මේක හිමීට යන කපන. මේකට අපි කියන්නේ ප්‍රතිපදාව කියලා. ප්‍රතිපදාව කියන්නේ එක රැයකින් මේක කරන්න බෑ. එක ප්‍රයත්නයකින් මේක කරන්න බෑ. අපිට මේක නැවත නැවත කිරීම හරහා දවසින් දවස දවසින් දවස ටික ටික ගෙවන් කිරීම හරහායි සංසාරයක් අපි එකතු කරගත්ත නරක පුරුදු කෙලෙස් අපි කපන්නේ. අන්න ඒකෙදී සක්මන් බාහන ඉතාමත් වැදගත් වෙනවා. ටික ටික ටික ටික කරගෙන යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ මේ සබාව වෙන පුංචිම දරුවට පවා සක්මන් භාවනාව ප්‍රිය ගතියක් තියෙනවා. ඊටාම වයසක කෙනාටත් ප්‍රිය ගතියක් තියෙනවා. ඒ මොකද සක්මන් භාවනාව සාපේක්ෂව තියෙන පරයන්ක භාවනාව පොඩි දරුවන්ට එච්චර ගැළපෙන්නේ. ඒගොල්ලන් එක තැනක ඉඳගෙන ඉන්න අපහසුකමක් තියෙනවා. වයසකයට කරගන්න බෑ. කොන්දේ අමාරු, කකුල් අමාරු තියෙනවා. එහෙනම් තේසි දෙපාර්ශවයට මැද වයසයටත් එක්ක සක්මන් භාවනාවේ තියෙනවා මේ යෙදিলা ගත කරන්න පුළුවන් ගතියක්. අනිතික මේ පරියංක භාවනාවට අපිට අඩි 4ක 4ක විතර ඊට ප්‍රමාණයක් ඇති වුණාට ශක්මන්ට ලොකු ප්‍රදේශයක් අවශ්‍යයි. අපි ඒ සඳහා ගන්නේ කෙනෙකුට ඇවිදින්න පුළුවන් ප්‍රමාණයේ ඉඩම් තීරුවක් අරගන්නවා. අඩි නැත්නම් පියවර 30ක් විතර යන්න වෙන්න පුළුවන්. අපි කරන්නේ ඉඩමේ සක්මන් මළුව කියලා කියනවා අපි ඒකට වෙන් කරගත්ත ඉඩම. ඒ සක්මන් මළුවක නම් නැත්නම් තමයි බින්තූර වෙන් කරගත්තට පස්සේ ඒ බිම්තීරුවට මූණ දාලා හිටගෙන අදිෂ්ඨාන කරනවා මම මේ කාලේ ගන්න හදාන්නේ මේ ඉඩම ගන්න හදාන්නේ මම යොදවන්න හදාන්නේ සක්මනටයි කියලා තමන් ඒ මම මේ ඉඩම ඉඩන් මේ තීරුවේ තමයි දක්මන් කරන්න කියලා හිතගෙන සමබර වෙලා තමන් හිතගෙන ඉන්න බව දැන් මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව අවබෝධ කරලා තියෙනවා කියලා හිතන්නකෝ ඊට සාපේක්ෂව ඉඳ හිටගෙන ඉන්න බවට හිත යොදනවා එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට දැනෙන දැනීමත් හිටගෙන ඉන්නකොට දැනෙන දැනීමත් අතර වෙනස බලා ගන්න උත්සාහ කරනවා. එතකොට තේරේ කාට හරි ඉඳගෙන ඉන්නකොට අපේ මේ තට්ටම් ප්‍රදේශයේ කකුල් බිම ගෑවිලා තියෙනවා. හිටගෙන ඉන්නකොට පතුල් බිම ගෑවිලා තියෙනවා. ඒක හුදුවට වද්දා ගන්න ඕනේ හිතට. මම මේ සක්මණ සූදානම් වීමක් වශයෙන් හිටගෙන ඉන්නේ කියලා ඒක සමබර කරන්න ඕනේ. ඊට පස්සේ අර සැලසුම් කරපු ඉඩමේ අපි සාමාන්‍ය වේගයෙන් විනාඩි 5ක් විතර එහාට මෙහාට යනවා. ඒ යන වෙලාවේදී මොනම විදිහකින්වත් ඒක සැලසුම් කරන්න යන්න එපා. කයට ඉඩ අරින්න එයාට ඕනේ වේගය අල්ලගන්න. මේ ඉඩමේ මං එහාට මට ඇවිදිනවා. විනාඩි 5ක් විතර ඇවිදිනකොට තමයි තේරෙනව නම් තමන් ඉන්න තැන තමන්ට හුරු වෙන ගතියක්. එහෙම නැත්නම් තමන් නුසුරු නුහුරු නුපුරු තැනක අනවශ්‍ය අකපතනක ඇවිදිනව නෙවෙයි. මං කරන වැඩෙන් කාටවත් බාධාවක් නැහැ. ආදි වශයෙන් අර ඉදමට Taman ගැළපෙන ගතිය වැටෙනවනම් විනාඩි 5ක් විතර විතර පස්සේ අර හිටගෙන හිටම තර්ම ඉඳගෙන ශක්මන වශයෙන් අවදිනකොට බලනවා මේ වම් පාය තියෙනකොට මම දකුණු පාය නෙවෙයි බව වම් පාය බව තේරෙනවාද කියලා. දකුණු වම් පාය තියෙනකොට මේක දකුණ නෙවෙයි. වමද කියලා තේරෙනවද කියලා. ඔච්චරම තමයි මුළු සක්මනේම අවශ්‍ය කරන්නේ. ඉන් එහාට ගොඩක් විස්තර තියෙනවා. ඊට වැඩි නමුත් මේක ඉතාව වැදගත්. ඒ නිසා මම මේ ඉදිරිපත් කරපු එක සම්පින්ඩණය කරනවා නම් හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්න බව දන්නවා නම් ඉඳගෙන නෙවෙයි කියලා නිදාගෙන නෙවෙයි කියලා ඇවිදින්න නෙවෙයි කියලා ඒක තමයි ආරම්භය. ඊට පස්සේ හිතගෙන ඉන්න එක නෑ ඇවිදින්න පටන් ගන්නකොට එයාට තේරෙනවා නම් දැන් වම් කකුලෙන් දකුණු කකුලට බර මාරු වෙනවා දකුණු කකුලෙන් වම් පාට බර මාරු වෙනවා හිටගෙන ඉන්නව නෙවෙයි හිටගෙන ඉන්නකොට කකුල් දෙකේම සමබරව බර තියෙන්නේ අන්න මේ දේ දන්නවනම් මේ බර තියෙන දැන් වමේ මේ දැන් තියෙන දකුණේ කියලා මෙච්චරයි සක්මන කියන්නේ ඉතින් මේකට හිත හුරු කරලා මේ වම බර තියෙන වෙලාවේදී වම් කකුලට බර දැන්න තියෙන වෙලාවේදී ඒක තමයි දැනෙන හැටි ඒ තමයි වැටෙන හැටි අත්විඳින හැටි ප්‍රකාශ කරන වෙලාවට තමයි අපි කමඨාන් සුද්ධ කරන වෙලාව කියලා කියන්නේ. ඒ මොකද අපි සක්මන ඇර ඇවිදින හැම වෙලාවකම ගමන ඉවර කරන්න වැඩ ඉවර කරන්න යනවා මිසක් ගමන සඳහා ගමනක් කරන්නේ නැහැ. දැන් මේකෙදි එහෙම තැනකට යන්න හදනවත් නෙවෙයි, බඩුවක් කුසන යන්න හදනවත් නෙවෙයි. වම තිබ්බා වමෙන් දකුණට මාරු වෙනකොට වමේ දැන් බර තියෙන දකුණ නෙවෙයි කියලා තමයි වැටෙන්නේ මොකෙන්ද කියලා බලන්න. ඒ වැටහෙන නිදර්ශන වශයෙන් කියනවනම් බර වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් කකුලේ පොළවේ තියෙන උෂ්ණත්ව වෙනස නිසා සීතල කුණුසුමක් වැටෙන්න පුළුවන්. පොළොව කියන්නේ නිශ්චල දෙයක්, කය කියන්නේ චංචල දෙයක්. ඒතකොට නිශ්චල දේ චංචල දේ ගැටීම වශයෙන් වැටෙන්න පුළුවන්. ඒ වගේම පය තියෙනකොට මුළු පයම පොළවේ සමතලව තියනවාද නැත්නම් විලුඹ තියලා බර යනකොට මැද හරහා ඇඟිලි දක්වා බර මාරු වීම සිදු වෙනවද කියලා මේ ගමනේ පැතිකඩ රාශියක් තියෙනවා. මේ එකක් හරි අහුනොත් එක්කම සීතල පොලොක අඩිය තියෙන නිසා මට සීතල දැනුණා. එහෙම නැත්නම් මට රළු පොලොක අඩිය තියෙන නිසා ගොරෝසු කතිය දැනෙනවා. දම්ගා තුනි පොලොක අඩිය තියෙනකොට මෙලෙක් කතිය දැනුණා. නැත්නම් නිශ්චල චංචලකම දැනුණා. මේ වගේ මොනවා හරි දෙයක් අහුණා නම් ඒක අපිට කියන්න දැන් නම් සතිය පිටලා. දැන් ඉතින් අපි අර සක්මන් භාවනාව කරන එක තේරෙනවා. මෙන්න මේ විදිහට තබන තබන පියවරේ යම් ප්‍රමාණයක අත්දැකීමක් අත්විඳීමක් සහිතව පියවර කීයක් අපිට යන්න පුළුවන්ද කියන එක තමයි භාවනාවේ දියුණුව කියලා කියන්නේ. ඒක හරියට පොඩි බබෙක් හතයි හතයි කියලා ඇවිදින්න ඉගෙන ගන්නවා වගේ. පොළොව සම්බර පය සම්බර කරගෙන පොඩි දරුවෙක් ඇවිදිනකොට ඒක ඔලිම්පික් දිනලා දිනකට අඩිය ලොකු ජයග්‍රහණයක් ඒ දරුවාට. ඒ වගේ මේ දරුවගේ අම්මටත් ඒක ලොකු ජයග්‍රහණයක්. ඊට පස්සේ යාට පියවර කීයක් යන්න පුළුවන්. සක්මන් කරන්න ගියාම තේනවා අපි පොඩි දරුවෙක්ගේ තරම්වත් බෑ අපට. එක පියවරක් අසමාඩ තියන්න බෑ. තියන්න ඉතලා හිත පිටපයින්. දෙක තුන යනකොට හිත කොහරි ගිහිල්ලා. එතකොට අපිට පේනවා අපි මේ භාවනා ලෝකේ අත දරුවෙක් තරම්වත් නැහැ. අපි කොයි උඩ පිනුම් බඩ පිනුම් ගැහුවට 100න් යුක්තව පියවර කීයක් තියන්න පුළුවන්ද කියලා බැලුවොත් හිතා ගන්න පුළුවන් අපි කොච්චරක් බුදුන්ගේ ශ්‍රාවකයෝද බුදුන්ගේ උපාසක උපාසිකාවද කියලා ඒ තරම්ම මහපොළොව උඩ ඇවිද්දට මේ ඇවිදින පියවරට හිත තියාගන්න මේ ඇවිදින්නේ. ඒ නිසා කෙනෙකුටවත් කියන්න බෑ මේකේ මම මේකේ විශේෂඥයෙක් මම මේ ශිල්පේ දන්න කෙනෙක් කියලා අපි ඔක්කොම ආදුනිකයෝ. අපි ඔක්කොම පුරුදු වෙනවා. ඒ නිසා ඒකට බොහෝම නිෂ්ඨමානි වෙලා ඒ නිහතමානීකම එහෙම නැත්නම් තියෙන අහිංසකකම පේන්නේ Tamante වැටහෙන දේ කමඨාන් සුද්ධ කරන වෙලාවේදී කියමනේ තියෙන sannivedanayen තමයි අහිංසකම් පේන්නේ. කොච්චර දක්ෂව Tamanne වැටුණත් මේ පයි තියෙනකොට මේ මේ විස්තර වැටෙනවා කිව්වට ඒක කමඨාන් සුද්ධ කරන වෙලාවේදී ඉදිරිපත් කරන්න බැරි නම් වෙන කෙනෙකුට උපදෙස් දෙන්න අමාරුයි. ඒක නිකන් ගොළුෙක් දකපු හීනයක් බවටපත් වෙනවා. භාවනා කරනකොට අත්විඳිනවා කියා ගන්න බෑ. ඉතින් භාවනාවේ දියුණුවට විශේෂ සක්ම භාවනා දියුණුවට ඒ තමන් සතියෙන් යුක්තව සක්මණෙන් යුක්තව ඇවිදිනකොට මේ වැටහෙන දේ කමඨාන් සුද්ධ කරන ශීර්ෂයෙන් කාට හරි කියන්න පුළුවන් නම් ඒ කෙනා තුල පුදුම අභ්‍යන්තර බාහිර sannivedanaක් ඇති වෙන්න පටන් ගන්නවා. ඇතිදී ඇති ඇටියට කියන්න පුළුවන්. එතකොට තමයි තේරෙනවා මේ මානවයට කකුල් හතරෙන් ගිය සතෙක් වශයෙන් ඉඳලා කකුල් දෙකේ ඉන්න මානවයට අවුරුදු කෝටි ලක්ෂ 40ක් ගිහිලා තියෙනවා. ඒ ඔක්කොම තේරෙන්න පටන් ගන්නවා පරිණාමයේදී අපි ඉස්සර ගිය හතර කුරෙන් දැන් කකුල් දෙකෙන් ඇවිදිනවා. ඒ බව අපි දන්නවද? අපි මෙච්චර කාලයක් පරිණාමය වෙලා ආපු මම මේ කතා කරන්නේ බටහිර පරිණාම විද්‍යාව ගැන හිතලා මේ යනකොට මම මේ ඇවිදින්න ඉගෙන ගන්න මම කොච්චර අමාරුලාද ඉගෙන ගත්තේ හිටගෙන ඉන්න. ඒ හිතගෙන ඉන්න බව අපි කොච්චර අගය කරනවද කියලා බැලුවොත් අපි බොහෝ විට ඒක කරන්නේ. අපිට තියෙන්නේ අතෙන් ඩික්මන්ට යන්න ඕන, මෙතෙන් ඩික්මන්ට යන කෝච්චියන් ඉස්සලා දුවගෙන යන්න ඕනේ. ඒ කටයුතු මිසක්ක මේ කකුල් දෙකක සාමාන්‍ය කිලෝ 60 70ක බර තියෙන කෙනෙක් මේ තනි කකුලෙන් තමයි හුඟක් කලට එන්නේ. එක කකුලක ඉඳලා මේ කිලෝ 60 70 අනික කකුලට මාරු කරන හැටි තේරෙයි. සිමෙන්ති කොටයක් වම් අතේ ඉඳලා දකුණු අතට මාරු කරන්න උත්සාහ කරනවා. ඒකේ තියෙන කිලෝ 50යි. කොච්චර අමාරු. ඒතර මේ කකුලක ඉඳලා අනික් කකුලට මේ බර මාරු වෙනකොට අපිට නොදැනෙන්නේ අපිට ඒක තරම් ඒක පරිණාමයට උහුරු වෙලා. නමුත් අපි ඒක නැවත විශාල වටිනාකමකට දීලා කියනවා. සමෙන් දකුණට දකුණෙන් වමට. ඉතින් මේකේ අමාරුම අභ්‍යාසය තියෙන්නේ සක්මන කෙලවරට ගිහිල්ලා හැරෙනකොට. අනිවාර්යයෙන්ම හිත එක එක දේවල් වලට දුවනවා. ඒක කාගවත් පුද්ගලික දෝෂයක් නෙවෙයි ඒක හැටි. ඒක ක්ලෑෂ් වෙලා යනවා. කෙලවරට ගිහිල්ලා බලන්න මේ මැදදී අරගෙන යන සතිය කඩා ගන්න නැතුව හැරෙන්න පුළුවන් එක. ඒක හරියට වාදක තීම් තරඟයක මේ එනේන බාධාවල් හරහා අවලංගු නොවි ඉදිරියට යන තියෙන ගමනක්. ඉතින් සක්මන් භාවනා තියෙන ඊටාම වැදගත් දේ තමයි එහෙම සක්මන් කරලා හිත සකස් කරනවිල වාඩි වුණොත් පරියන්කේ සාර්ථක වෙන්න තින්ඩ වැඩි. ඒ වගේම එදිනදා වැඩකදී අපට ගමනක් යන්න වුණොත් මේ සක්මනක් වගේ කරගෙන යන්න පුළුවන් නම් අපිට භාවනා මධ්‍යස්ථානකින් පිට වැඩමුළුවකින් පිට වුණත් මේක යොදා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ගෙදල් දොරල කටයුතු කරන උපාසක උපාසිකාවන්ට භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. කොහේරි අවදින වෙලාවක හෝ මේ සක්මනක ලකුණු ටික හිතේ තියාගෙන පුලන්තරන් තනියම කාටවත් කතා කරන්නේ නැතුව ඇවිදින්න පටන් අරගත්තොත් එදිනදා ජීවිතේ වැඩවලදී භාවනාව සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව සරුවචන් වහන්සේ සක්මනීම ආනිසංස රාශියක් දේශනා කළා තිනවා මම ඒක බලාපොරොත්තු වෙනවා ධර්ම දේශනාවලදී ඉදිරිපත් කරන්න මේ ප්‍රමාණය ඇති කියලා මම හිතනවා මේ වෙලාවට අපි මේ කියන එක පිළිබඳව නොගැටෙන දෙයක් හෝ කරන්න ගියාම ඇති වෙන ගැටලු තත්ත්වයක් තියෙනවනම් එහෙම නැත්නම් ඒ හරියට කරනකොට වැටහිච්ච තත්ත්වයක් තියෙනවනම් ඒවා අපේ 10 ඉඳලා 11 දක්වා තියෙන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලෙදී ලිඛිතව ඉදිරිපත් කරන්න නැත්නම් වාචිකව ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් මතක් කරනවා. ඒ මතක් කිරීමත් එක්ක මේ සක්මන පිළිබඳව කරපු කෙටි අනුශාසනා මෙතන නතර වෙනවා. අපි මෙතනින් ඒ නිසා මේ පැයේ වැඩ පිළිවෙල නතර කරලා අපි බුද්ධ පූජාව දීලා දිවා හීල් දාහනේ සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.